අලුම් ගැටුම් වලින් මිදිලා උපේක්ෂාවෙන් සමාධිගත වුණු සිත අෂ්ටලෝක ධර්මයෙන් කම්පාණ වන විමුක්ත තත්වයකටපත් වෙනවා. අද අපි මාතෘකා කරගත්තු ගාථා වෙනුත් ඒකට ආදාළ නිදාන ගාථා වෙනුත් හෙළි වෙන්නේ ඒ විදිය භාවිත සිතක ප්‍රාතිහාර්ය ශක්තියයි බුදුරජාණන් වහන්සේ රජගහනුවර වේළුවනාරාම වැඩ වාසය කරන අවස්ථාවක ශාරිපුත්‍ර මොග්ගල්ලාන මහා මොග්ගල්ලාන අග්‍ර ශ්‍රාවක ස්වාමීන් වහන්සේලා දෙනම කපෝත කන්දරා කියන ස්ථානයේ වැඩ වාසය කළා. එක දවසක් දා ශාරිපුත්‍ර මහරහතන් වහන්සේ හිසරවුල් බාලා බාපු දවසක රාත්‍රියේ හඳේලියේ එක්තරා සමාධියකට සම්වැදිලා වැඩ වුණා. යක්ෂයින් දෙදෙනෙක් ඔවුනොන්ට මිත්‍ර යක්ෂයින් දෙදෙනෙක් උතුරු දිශාවේ ඉඳලා දකුණු දිශාවට හසින් යන ගමනේ දුටුවා මේ සාරිපුත්‍ර මහරහතන් වහන්සේ සමාධියේ වැඩ ඉන්නවා දැකලා එක යක්ෂයෙක් කියනවා අනිත් යක්ෂයාට යාළුවේ මට හිතෙනවා අර මහණගේ හිසට පහරක් දෙන්න. එතකොට අනිත් ඒ අක්ෂයා කියනවා නෑ යාළුවෝ ඒක කරන්න එපා. මහා උදාර, මහා 이르දිවන්ත, මහා අනුභව සම්පන්න කියන ශ්‍රමණේකේ ඒක කරන්න එපා කිව්වා. දෙවෙනි වරටත් අර යක්ෂයා කිව්වා මට නම් හිතෙනවා ගහන්නම කියලා. දෙවෙනි වරටත් එපයි කිව්වා. තුන්වෙනි වරටත් කිව්වා. තුන්වෙනි වරටත් ඇහුවේ නෑ. අර යක්ෂයා පහරක් දුන්නා. ඒ පහර කොයිතරම් ප්‍රබලද කියතොත් හත්රියන් අටරියන් ඇතෙක් බිමට පාත් කරන්න තරම් සමත්. ගල් පර්වතයක් පලන්න තරම් සමත් මහා බල සම්පන්න ප්‍රහාරයක් දුන්නේ. මුගලන් මහරහතන් වහන්සේ දිවසින් දුටුවා අර යක්ෂයා සාරිපුත්‍ර මහරහතන් වහන්සේගේ හිසට පහර දෙනවා. ඊළඟට එතෙන්ට වැඩම කරලා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගෙන් අහනවා කොහොමද එවත්නි සාරිපුත්‍ර සුවසේ වැඩ වාසය කරනවද හොඳට දානේ මානෙ ලැබෙනවද දුකක් කරදරයක් පීඩාවක් නැද්ද කියලා සාමාන්‍යයෙන් ඔය හමුුණාම සතුටු සාමිච්චි වශයෙන් අසන ප්‍රශ්න ක්‍රමයක් තියෙනවා ධර්මයේ ඒ විදිහට අහනවා. සාරිපුත්‍ර මහ රහතන් වහන්සේත් කියනවා මට ඒ කිසි අඩුපාඩුවක් කරදරයක් නැහැ. හැබැයි හිස ටිකක් රිදෙනවා කිව්වා. එතකොට මුගලන් මහ රහතන් වහන්සේ කියනවා මේ සාරිපුත්‍ර ආයුෂ්මතුන් වහන්සේ කොයිතරම් මහා 이르දිමත් මහා අනුභව සම්පන්න කෙනෙක්ද දැන් මේ යක්ෂයෙක් මෙන්න මේ තරම් ප්‍රබල ප්‍රහාරයක් දුන්නා. හතරියන් අටරියන් නැතිකු භාවන තරම් මහකල් පර්වතයක් පලන තරම් එහෙම ප්‍රමාරයක් දීලා සාරිපුත්‍ර ආයුෂ්මතුන් වහන්සේ කියනවා හිසේ ඩිංගක් රිදෙනවා විතරයි කියලා. එතකොට සාරිපුත්‍ර මහරහතන් වහන්සේත් කියනවා කොයිතරම් ආශ්චර්යවත්ද මේ මහා මොග්ගල්ලාන ආයුෂ්මතුන් වහන්සේ මට දැන් පන්සු පිසාචකෙක්වත් පේන්නේ නැහැ. මේ මුගලන් වහන්සේට මම පෙන්ලා තියෙනවා මේ යක්ෂයා මට පහර දෙන්නවා කියලා. මේ ධර්මයේ සඳහන් වෙන්නේ මේ මහා හස්ති රාජයින් දෙදෙනා ශාසනයේ මේ මහා හස්ති රාජයින් දෙදෙනා මේ කරන අන්‍යෝන්‍ය ප්‍රශංසාවසෙන් කරන කතා සංවාපය බුදුරජාන් වහන්සේට දිව කණින් ඇහිලා ඒ අවස්ථාවේ බුදුරජාන් වහන්සේ ප්‍රීති වාක්‍ය වශයෙන් ප්‍රකාශ කළ ගාථාවකුයි අද මේ මාතෘකාවට අපි සඳහන් කළේ. යස්ස සේලූපමං චිත්තං පිටං නානුකම්පති විරත්තං රජනීයේසු කෝපනීයේන පුප්පති යස්සේවං භාවිතං චිත්තං කුතෝතං දුක්ඛමෙස්සති යම් කෙනෙකුගේ සිත ගලක් මෙන් ස්ථිරව සිටියේ කම්පා නොවේද ඇලුම් කටයුතු දෙහි නොඇලෙයිද කිපිය යුතු දෙහි නොකිපේද ඒ අන්දමින් වැඩුවා වූ භාවනාවෙන් දිනු කරා වූ සිත ඇති තැනැත්තාට කොහොමද දුකක් එන්නේ? කොතනින්ද දුකක් එන්නේ කියලා ඒ විදිහට ප්‍රීති වාක්‍යයක් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා. මේ පුංචි කථාන්තරය ආශ්‍රයෙන් අපිට තේරුම් ගන්න පුළුවන් අභාවිත සිතක ආදීනව පක්ෂයක් භාවනාවෙන් නොවැඩූ සිතක තියෙන භයානකකම භාවනාවෙන් වැඩූ සිතක තියෙන ප්‍රාතිහාර ශක්තිය. මේ දෙකම අපිට මේ පේනවා. අපිට පළමුවෙන් අපි අර මුල් කාරණේ ගැන කතා කළොත් දැන් අර යක්ෂයා පහර දෙනවත් එක්කම එතන සඳහන් වෙනවා ගිහිල්ලා මහානිරේ උපන්නේ. යක්ෂයා පහර දෙනවත් එක්කම කාරිපුත්‍ර මහරහතන් වහන්සේට පීඩාවක් වුණේ නැහැ. යක්ෂයා දැවෙනවා, පිච්චෙනවා, පිච්චෙනවා කියලා කියන මහානිරේ උපන්න. එහෙමයි දැක්කේ. එතකොට ඒ ගලක් පවා පලන්න තරම් ශක්තිය ඇති යක්ෂයා තමන්ගේ ශක්තියෙන් කරගත්තේ ලොකු මෝඩකමක්. අත්ත වශයෙන් විනෝදයට වගේ දැන් ඔය අඟපත ශක්තිය තියෙන අය ඇඟේ හිරියන්න කියලා ওই විදිහට විහිළුවට විනෝදයට මේ දේවල් කරනවා. සමහර විට තමන්ගේ මිත්‍රයන්ගේ, කල්යාණ මිත්‍රයන්ගේ ආවාදයක් නොතකා. ඒ වගේ දෙයක් මේ යක්ෂයා කළේ. තමන්ගේ යාළුවා කිව්වා කරන්න එපා. ඒ තරම් මහානුභාව සම්පන්න කෙනෙක්. එහෙම කළොත් මේකේ විපාකය දැනගෙන වගේ කිව්වේ. නමුත් ඒ යකායක ඇහුවේ නැහැ. සාරිපුත්‍ර මහ රහතන් වහන්සේගේ හිතට පහරක් දුන්නා. ඒකම පිච්චෙනවා පිච්චෙනවා ගිහිල්ලා මහානිරේ උපන්නා කියලා කියනවා. ඉතින් අපිට ඒ ආශ්‍රයෙන් හිතා ගන්න පුළුවන් අර ධර්මයේ දැක්වෙන ආර්යෝපවාදී කර්මය කියලා එකක් තියෙනවා. ආර්යෝපවාදී කියලා කියන්නේ ඒ ලෝකෝත්තර තත්ත්ව ලැබූ උත්මයන් වහන්සේලාට යටත් පිරිසෙන් නිග්‍රහ කිරීම, හාසියට ලක් කිරීම, ඒ විදිහේ දේවල් පවා එහෙම නැත්නම් බැනීම, ඒ දේවල් පවා බරපතල අකුසලයක්. පහර දීම ගැන ආයි අමුතුවෙන් කියන දෙයක් නැහැ. වෛරයක් පිරිමහා ගන්න නුනත් ඒ පහර දීම තුලින් අන්න අර ඒ චේතනාවම ප්‍රමාණවත් වුණා. ඉන් අපිට හිතන්න තියෙන්නේ ඒකයි. ඇත්ත වශයෙන් චාරිපුත්‍ර මහරහතන් වහන්සේට කිසි අර පොඩි හිස රදයක් වගේ සමාධියෙන් නැගිට්ටට පස්සේ දැනෙලා තියෙනවා. නමුත් සමාධිය තුලදී සිටිය නිසා අර ගලේ ඔළුව ගහගත්තා වගේ වැඩක් අර යක්ෂයා කළේ. Tamanටමයි පීඩාව ඇති වුනේ. නමුත් ඒකේ අර විපාකය අපිට හිතා ගන්න පුළුවන්. ඒ යක්ෂයා පමණක් නෙවෙයි යක්ෂය වැඩ කරන කවුරුන්ට වුණත් ඒ විදිය බරපතල විපාක තියෙනවා. මොකද ඒක කර්ම නියාමතාවක් තමයි ධර්මතාවට සම්බන්ධ දෙයක්. ධර්ම නියාමතාව වශයෙන් උද්දක්වනවා. ලෝකයේ උතුම් වස්තුන්ට දැන් මෙතන මේ සජීව ලෝකෝත්තර தත්වයක් ලැබුව ඒ උතුමෙක් සාරිපුත්‍ර මහරහතන් වහන්සේ උන්වහන්සේට පීඩා කළා. ඇත්ත වශයෙන් සමාධියෙන් වැඩහින්නකොට පිළිමයක් තිබ්වා වගේ. එතකොට මේ සජීව වස්තුවකට පමණක් නෙවෙයි අජීව සංකේතවත් වන ඒ උතුම් පරම ශාසනික පරමාර්ථ එහෙම නැත්නම් ධර්ම ධර්ම පරමාර්ථ සංකේතවත් වෙන පිළිම වහන්සේලාට පවා පීඩා කරලා විනාශ කරලා ඒ වායේ විපාක විඳපු කතන්තර දැන් ලෝක ඉතිහාසයට එකතු වෙලා තියෙනවා. එහෙන් අපිට හිතා ගන්න පුළුවන් විහිළුව විනෝදයේ හොඳ වුණත් සමහර විට අර සෙල්ලම ලෙල්ලම වෙන අවස්ථාවල් තියෙනවා. Tamange කාය බලය තිබුණු පමණින් ඒ උතුම් වස්තුන්ට නිග්‍රහ කරන්න, පීඩා කරන්න ගියොත් Taman තමයි ඒකේ විපාක. කර්ම විපාක පිළිබඳ ඒ පැත්ත අපට එහෙන් හෙලි වෙනවා. ඊළඟට අනිත් පැත්ත ඔන්න දැන් භාවිත සිතක ශක්තිය. අපිට පේනවා අතන ඇතම් කෙනෙක් මෙන්න මේ කථාන්තරය ආශ්‍රය කරගෙන කියනවා මුගලන් මහරහතන් වහන්සේට විතරයි 이르දී බලාදිය තිබුණේ. සාරිපුත්‍ර මහරහතන් වහන්සේට 이르දියක් තිබුණේ නැහැ. මොකද අර මට පන්සු පිසාචකෙක්වත් පේන්නේ නැහැ කියලා කිව්ව වචනේ නිසා. නමුත් එතන තියෙන්නේ එතන එතනත් ගත යුතු දෙයක් තියෙනවා. ඒ ශ්‍රේෂ්ඨ උතුමන් වහන්සේලා තම තමන්ගේ හපංකම් කියන එක නෙවෙයි අනිත් කෙනාගේ ಗುಣ දක්ෂකම් මතු කරලා දීලා ප්‍රශංසා කිරීමේ ගුණය තියෙනවා ඒකයි. උනා ඒ අත වශයෙන් මහා මුගලන් මහරහතන් වහන්සේ ඊර්ධිමතුන් අතර අග්‍රයි. ඒක නිසා ඒ උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය එතන මතු කර දීන්නා සාරිපුත්‍ර මහරහතන් වහන්සේ. නමුත් ඒ වගේම සාරිපුත්‍ර මහරහතන් වහන්සේටත් ඊර්ධි බල නොති වුණා නොවේ. මෙතන විශේෂය තියෙන්නේ අර වැඩ සිටි සමාධිය ඇත්ත වශයෙන් ලෝකෝත්තර අපිට හිතා ගන්න තියෙන්නේ අරහත් ඵල සමාධිය කියලා කියන ලෝකයෙන් වෙන් වූ අවස්ථාව. නිවන් සිතෙනු හිටියේ ලෝකයෙන් වෙන් වෙලා. එතෙන් ඔය දැන් ධර්ම කතාවල තියෙනවා ජාතක කතා ආදී ඒවයි සඳහන් වෙනවා. නිරෝධ සමාපත්තියෙන් සංවැදී හිටිය පසේබුදු රජාණන් වහන්සේලාට සමහර විට පසේබුදු රජාණන් වහන්සේ කෙනෙක් පුලුස්සන්න ගිනි ගොඩක් ගහනවා. ගිනි ගොඩ ගහලා ඒ විදිහ කතාන්තර තියෙන ඔය සාමාවතී බිසව පිළිබඳ ඒ අතීත කර්මය ගැන කියනකොට ඒ දිග කතන්තර කියනවා නෙවෙයි. නමුත් ඒ බඳු සිද්ධීන් තියෙනවා. අය අය හිතුවා පස්සේ බුදුරජාණන් වහන්සේ දවල ඉවරයි කියලා. නමුත් ඒ අය ගියාට පස්සේ ඒ අලු හලාගෙන අලු හලා දමලා ඒ වාසේ බුදුරජාණන් වහන්සේ කිසි උපද්‍රවයක් නැතුව අහසට නැගිලා ගියා. නමුත් කර්ම විපාකයේ ඉතුරු වුණා. අර චේතනාව නිසා වාසේ බුදුරජාණන් වහන්සේ මරණවා කියලා හිතින් ගිනි තිව්වේ. ඒකේ විපාකයේ ඉතුරු වුණා. ඉතින් අන්න ඒ විදිහේ සිද්ධි වලින් අපට පේනවා මේ එක්තරා සමාධි මට්ටමකට වැදුනහම අර ලෝකයේ එන පීඩා වලින් සිතත් කයත් මුදා ගන්න පුළුවන් ශක්තියක් තියෙනවා. මේක මහා පුදුම දෙයක් මේ ධර්මයේ පිළිබඳව. ඉතින් ඒක ගැන කියනකොට දැන් චිත්ත භාවනා කාය භාවනා කියලා දෙකක් තියෙනවා. එක අවස්ථාවක බුදුරජාන් වහන්සේ හමු වෙනවා සත්‍යක නිගණ්ඨ පුත්‍රයා. අත වශයෙන් ධර්මයේ සඳහන් වෙන සත්‍යක නිගණ්ඨ පුත්‍රයා බුදුරජාන් වහන්සේ එක්ක බොහොම දැඩිව වාද කර කෙනෙක් හැටියට එක අවස්ථාවක ඒ විශාලා මහනුවර කූටාගාර ශාලාවේ වැඩ ඉන්න අවස්ථාවක බුදුරජාන් වහන්සේ ඇවිල්ලා වාද මාතෘකාවක් ඉදිරිපත් කළා. මට නම් හිතෙනවයි භවත් ගෞතමීන්ගේ ශ්‍රාවකීන් චිත්ත භාවනාව වඩනවා මිසක් කාය භාවනාව වඩන්නේ නැත කියලා. එතකොට බුදුරජාන් වහන්සේ අහනවා මොකද්ද සත්‍යක ඔබ හිතන මේ ඔබ කියන මේ කාය භාවනාව. එතකොට මේ සත්‍යක නිගණ්ඨය කියනවා අර නිගණ්ඨයින් කියේ අර දුෂ්කර වෘත ආහාර නොගෙන ඉඳලා ඉඳින් ශරීරයට දුක් තීම් වශයෙන් දැඩි වෘත පිළිපැදීම් ඒ නිගණ්ඨයින් අතර තිබුණා. ඒ අයගේ මතයක් තිබුණා දුකෙන්මයි සැප ලබා ගන්න පුළුවන් කියලා කයට පුළුවන් විදියට පුළුවන් තරම් දුක් දෙනවා. ඒ ප්‍රතිපatti කීපයක් ඒ සඳහන් කළා. ඒකට බුදුරජාන් වහන්සේ කියනවා සත්‍යක ඔබ කාය භාවනාවක් දන්නේ නැහැ චිත්ත භාවනාව කොහොමද තේරුම් ගන්නේ? ඕක ආර්ය විනය කියන හැටියට ඕක කාය භාවනාවක් නෙවෙයි. ඔන්න එහෙනම් අහගන්න කියලා ඔන්න බුදුරජාන් වහන්සේ කියනවා මේ ශාසනාර්ථ ශාසනයේ කාය භාවනාත් චිත්ත භාවනාත් කියන එක හඳුන්වීම වශයෙන් පළමුවෙන් දක්වනවා ඒකේ අනිත් පැත්තයි දක්වන්නේ අභාවිත කායෝ. යම් කිසි කෙනෙක් නොවැඩූ කයක් එහෙම නැත්නම් කාය භාවනාව නොකළ කෙනෙක් හැටියට හඳුන්වන්නේ කෙබඳු කෙනෙක්ද කියන එක පෙන්වුම් කරන්නේ. ඔන්න යම් කිසි කෙනෙකුට එතන කියන අශෘතවත් පෘථග්ජනයා කියලා කියන්නේ ධර්මයේ ධර්මඥානය නැති ධර්මයේ නොයසු සාමාන්‍ය පොදු සාමාන්‍ය පෘථග්ජනයා ඒ ස්වභාවයයි බුදුරජාණන් වහන්සේ පළමුවෙන් දක්වන්නේ. ඒ බඳු තැනැත්තට සුඛ වේදනාවක් සැප වේදනාවක් ඇති වුනහම ඒ පිළිබඳව රාගයක් ඇල්මක් ඇති කරගන්නවා ඊළඟට ඒ සැප වේදනාව නැති වුණාට පස්සේ ඔන්න දුක් වේදනාවක් එනවා ඒ දුක් වේදනාව ආවම මේ තැනත්තා හඬනවා වැළපෙනවා ක්ලාන්ත වෙනවා පපු යත් ගසා ගන්නවා මුලාවට වැටෙනවා අන්න ඒ බඳු තැනත්තා අර කාය භාවනා වශයෙන් දිනු නොකර නිසා පීඩාවටපත් වෙනවා කියලා එතන දක්වනවා කාය භාවනාව කියලා එතන කියන්නේ ඉන්ද්‍රිය සංවර ආදීන් අර සැප වේදනාව පිළිබඳව රාගයට යට වෙලා නොයාම රාගයට නොවැටීම. ඉතින් ඒක නිසා දුක් වේදනාව වහම අර්ථනත්ත කැළඹෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දක්වනවා චිත්ත භාවනාව. දැන් එතන ඒතනත්ත අර සැප වේදනාව වහම ඒකට අහු වෙන්නේ කය නොවැඩුණු නිසායි. ඉන්ද්‍රිය සංවර ආදී. ඊළඟට දුක් පීඩාව වහම ඒකට යට වෙන්නේ සිතන වැඩුණු නිසා. ඒ ටිකක් ගැඹුරු කාරණයක් හිතා ගන්න තියෙන්නේ. අන්න ඒ විදිහේ ඒ අභාවිත කාය නොවැඩූ කාය සහ නොවැඩූ සිත පිළිබඳව එහෙම විවරණය දීලා ඔන්න වඩා පැහැදිලිව කරගන්න පුළුවන්. ඊළඟට කියනවා යම් කෙනෙක් භාවිත කයක් සහ භාවිත සිතක් ඇති වෙන්නේ කොහොමද කියලා. වඩන ලද කය සහ වඩන ලද සිත භාවනාවෙන් වඩන ලද කියන එක. නැතුව අර මස් ගොබ මස් පිඬු සකස් කරගෙන කාය භාවනාව කියන එක නෙමෙයි මේ කාලේ තියෙන්නේ. මෙතන එහෙම බදු අර්ථයක් නෙමෙයි මෙතන කියන්නේ. ඉතින් ඔන්න හොඳ පැත්ත කියනවා ආර්ය ශ්‍රාවකයා සැප වේදනාව ආවහම ඒ පිළිබඳව අල්මක් රාගයක් ඇති කරගන්නේ නැහැ කය වැඩි නිසා. කය වැඩි කියලා කියන්නේ අන්න කාය සංවරාදී ඒව කරගෙන තියෙන නිසා. ඊළඟට දුක් වේදනාව ආවහම මේ තැනත්තා හඬන්නේ වැළපෙන්නේ පපුවක් ගසා ගන්නේ නැහැ. ඒක ඔය පිළිබඳ උපේක්ෂාවට හිත යොමු යොදා ගන්නවා චිත්ත භාවනාවෙන්. සිත දියුණු කරගත්තු නිසා. ඒකේ නිෂ්ඵලතාව තේරුම් අරගෙන. එතකොට ඔන්න ඔයින් පෙන්වු කරන්නේ මොකද්ද? අර ධර්මයේ පෙන්눔 කරන ආකාරයට රාගයනුත් හිතම ඈත් කරගන්නවා ද්වේෂයනුත් දුක් වේදනාව නිසා පටිගය කියලා කියන ද්වේෂය ඇති කරගන්නවා කියන එක. ඒක බොහෝ විට දක්වන බුදුරජාණන් වහන්සේ දැන් ඔන්න තවත් තැනක දක්වනවා. මේ ලෝකයා කියනවායි මහමූදේ පාතාලයක් තියෙනවා කියලා. නමුත් නියම පාතාලය නම් ශාරීරික දුක් වේදනාය. ශරීරයේ ඇති වෙන දුක් වේදනා තමයි නියම පාතාලය. දැන් පාතාලය කියලා කියන්නේ පතුල නොපෙනෙන වලක්. ඉතින් මේ දුක් වේදනාව පාතාලයකට උපමා කරලා තියෙනවා. ඒ තරම් භයානක දෙයක් මේක දුක් වේදනාව කියන එක. නමුත් අර ධර්මය නොදත් පුද්ගලයා මේ දුක් වේදනාව ඉදිරිපත් වුනහම අර පාතාලයට වැටිලා ප්‍රතිෂ්ඨාවක් නොලබා පිටක් නොලබා එයා යට යනවා. එයාට උඩට එන්න බෑ. හඬනෝ වැළපෙනවා. නමුත් ආර්ය ශ්‍රාවකයා ඒ දුක් වේදනා මැඩගෙන හිත මධ්‍යස්ථ තත්වයටපත් කර ගන්නවා. පාතාලයෙන් නැගිටින්නවා කියලා එතන දක්වනවා. ඔන්න එතකොට ඒ දුක් වේදනා පිළිබඳව කියන තවත් යනක බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා සංඝයා වහන්සේලාට මේ දේශනාවක් ආරම්භ කිරීම වශයෙන් දැන් මහණෙනි ධර්මඥානය නැති සාමාන්‍ය පෘථග්ඥානය සැප වේදනා විඳිනවා දුක් වේදනා විඳිනවා නොදුක් නොසුව කියලා කියන මධ්‍යස්ථ වේදනාත් විඳිනවා ඊළඟට ධර්මඥානය ඇති ශ්‍රාවකයාත් ආර්ය ශ්‍රාවකයාත් සැප වේදනා විඳිනවා දුක් වේදනා විඳිනවා නොදුක් නොසුව කියලා කියන මධ්‍යස්ථ වේදනාත් විඳිනවා මේ දෙන්න අතර ඇති වෙනස මොකක්ද කියලා සංඝයා වහන්සේලාගෙන් අහනවා. එහෙම ප්‍රශ්නෝත්තර වශයෙන් ධර්ම දේශනා කරපු අවස්ථාවල් තියෙනවනේ. මේ සංඝයා වහන්සේලා මේ අවස්ථාවේදී කියනවා අනේ භාග්‍යතුන් වහන්සේ මේ අපිට නම් ඕකට උත්තර දෙන්න බෑ. භාග්‍යතුන් වහන්සේගෙන් අහගන්න දෙයක් තමයි අපිත් දන්නේ කියලා බුදුරජාණන් වහන්සේගෙම විවරණය ඉල්ලනවා. එතකොට බුදුරජාණන් වහන්සේක තීරුම් කිරීම වශයෙන් ප්‍රකාශ කරනවා. ඔන්න මහණෙනි අශෘතවත් ඒ ධර්මඥානය නැති සාමාන්‍ය පෘථග්ජනයාට දුක් වේදනාව ඉදිරිපත් වුනහම ඒතනත්තා හඬනවා වැළපෙනවා රුවාති ගසා ගැනීම ආදී වශයෙන් ඒ දුක වැඩි කරගන්නවා. ඒක උපමාවකට දක්වනවා. ඔන්න යම්කිසි කෙනෙකුට ඊතලයක් වදිනවා. ඊතලයක් වැදුන හැටිය ඊළඟට ඒ ඊතලය පස්සෙන් තවත් ඊතලයක් ඇවිල්ලා දෙවෙනි ඊතලයකුත් වදිනවා. අන්න ඒ වගේ තමයි අර කාය වේදනාව ඇති වෙච්ච කෙනා වැළපෙනකොට හඬනකොට ඒක දෙවෙනි ඊතලයේ වගේ. ඒ ඒ තැනත්තා කයිනුත් දුක් විඳිනවා, සිතිනුත් දුක් විඳිනවා. අර හැඬීම් වැළපීම් කියන එක ඒක උලක් ඊතලයක් හැටියට දක්වලා තියෙනවා. කොට කායික දුක් වේදනාව ආවහම ඒක පිට අඬන්න බැලපෙන්න ගත්තාම තවත් ඊතලයක් ඇවිල්ලා වැදුනා වගේ ඒ කියන්නේ තවත් පීඩා විඳිනවා සාමාන්‍ය ධර්මඥානිය නැති කෙනා. නමුත් ආර්ය ශ්‍රාවකයා ගැන කියන්නේ ඒ දුක් වේදනාව ආවහම ඒ පිළිබඳව කැළඹීමක් ඇති කරගන්න නැතුව ඒක විඳ දරාගෙන ඒක මධ්‍යස්ථ භාවයටපත් කරගෙන පත් කරගන්නවයි ඒක හරියට එක ඊතලයක් විතරයි. ඒත නැත්තාට වදින්නේ. ඒ පිළිබඳව මානසික දුකක් ඇති කරගන්නේ නැහැ. ඔන්න විදියට බුදුරජාණන් වහන්සේ දක්වනවා මේ අපේ ධර්මයේ තියෙන්නේ අර සැප වේදනාවට නොඇලී එතෙන්දිත් හිත මධ්‍යස්ත කර ගන්නවා දුක් වේදනාවට නොගැටි එතනනොත් හිත මෑත් කර ගන්නවා උපේක්ෂාවට. එතකොට අන්තිමට ඒකයි අපි කිව්වේ අර උපේක්ෂාවෙන් සමාධිගත වුණ සිත කියලා. ඉතින් ඇත්ත වශයෙන්ම උපේක්ෂාව කියන එක මදහත් බව කියන එක තමයි හිතේ චිත්ත ශක්තිය ඊ타ත්ම දියුණුම තත්ත්වයක්. තත්වය කියලා කියන්නේ. සමාධි වශයෙන් බලනකොටත් ඔය ධාන ආදීදී දැක්වෙනවා. ධාන හතරවෙනි ධානය වෙනකොට ඒත් උපේක්ෂාවෙන් උපේක්ෂා සුඛය කියලා කියනවා. උපේක්ෂාවෙන් පුදුම විදියේ ශාන්ත සුභයක්. දැන් සාමාන්‍ය ලෝකයා සැපය දකින්නේ සැප වේදනාව තුල පමණයි. ඒක නිසාම දුක පිළිබඳව දැඩි ද්වේෂයක් ඇති කරගෙන බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඒක නිසාම සැප සොයාගෙන දුවනවා. දුක් වේදනාවෙන් නික්මීම් වශයෙන් සාමාන්‍ය පුද්ගලයා දකින දොරටුව සැපය. ඒක නිසා සැප සොයාගෙන යනවා. සීමාන්තිකව සැප වේදනාවල් සොයා ගැනීම තුලින් දුක වහගන්න බලනවා. ඉදිරියට එන්න පුළුවන් දුක, දැන් ඇවිල්ලා තියෙන දුක නැති කරගන්න කාම සුඛය ඔස්සේ සත්වයා දුවන්නේ ඒකයි. එහෙම කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. නමුත් ආර්ය ශ්‍රාවකයා නම් ඒ අවස්ථාවේදී අන්න උපසම අර සංසිඳීම කියලා නියම ශාන්ත සුවය තියෙන මධ්‍යස්ථ තත්වයට හිතපත් කරගන්නවා. ඒක තුලින් තමයි අවබෝධයක් තියෙන්නේ. එතකොට මේ ධාන වශයෙන් බැලුවත් උපේක්ෂාවෙන් සකස් වුණු සිත තමයි ඊ타ත්ම ප්‍රබල ඔය අභිඥාදීයේ විශේෂ ශක්තියින් මතු කර ගන්න පුළුවන් වන්නේ හතරවෙනි ධානය කියලා කියන්නේ ධාන ශක්තියින් ඒ ලෞකික වශයෙන් බැලුවත් හතරවෙනි தത്വයටපත් වුණා. නමුත් ඊටත් වඩා ගැඹුරු උපේක්ෂාවක් තමයි මේ ශාසනයේ බුදු පියාණන් වහන්සේ ඔය නිවන ඔය අරහත් ඵල සමාධිය නමින් හඳුන්වන රහතන් වහන්සේලාටම සුවිශේෂ වූ ඒ නිවන් මෙලොවම නිවන් සුව විඳීම කියන එක. ඒක ලෝකයෙන් ඉවත් වුණු තත්වයක් වගේ. අන්න ඒක නිසා තමයි එතකොට අපිට හිතා ගන්න තියෙන අන්න අර අවස්ථාවේදී චාරිපුත්‍ර මහරහතන් වහන්සේ වැඩ සිටි අරහත් ඵල සමාධියේ. ඒක නිසායි උන්වහන්සේට මේ ලෝකෙ සිද්ධ වෙන දේවල් මොකක්වත් දැනුනේත් නැත්තේ. ඒ විදිහේ තත්වයක් මහ පුදුම තත්වයක් තිබෙනවා. අර නිරෝධ සමාපත්තිය වගේ. ඉතින් මධ්‍යස්ත හිත මධ්‍යස්ත කර ගැනීමේ වටිනාකම එතනත් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ. ඉතින් ඒක අපි මේ සමාධි ගැන ධානය ගැන කිව්වට එදිනදා ජීවිතේ අපිට මේවා නිකන් වචන පමණක් කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. නමුත් අපි මේ தත්ත්වයේ ඉඳගෙන හරි ඒ යන පාරේ යනවනම් අපිට මොනවද උපකාර කරගන්න පුළුවන් වන්නේ බුද්ධ දේශනාවෙන්. දැන් අපි හොඳට දන්නවා දැන් රාගය ඇලීම කියන එකට ඒක මට්ටු කරගන්න තමයි බුදු ප්‍රජාණන් වහන්සේ අසුභ භාවනාව කියලා එකක් දක්වලා තියෙන ගිහි පැවිදි කවුරුත් දැන් මේ පින්නතුණු බුද්ධානුසති මෙත්තාච අසුභං මරණසති කියලා ඔය අසුභ භාවනාදී අතීතයේ ගිහි පැවිදි කවුරුත් වඩන්නේ මොකද අර දැඩිව යන රාග ශක්තියන් ඒවා තුලින් නොයෙකුත් අපරාධ වලට පවා පෙළඹෙනවා සීමාන්තිකව යනවනම් ඒක නිසා අසුභ භාවනාව උපකාර කර ගන්නවන්න රාගය ඒකට පිළියමක් හැටියට ඒකට යම් ප්‍රමාණයකට අසුභය එහෙම නැත්නම් පිළිකුල් සංඥාව දිනු කරගෙන තියෙනවනම් අන්න කියා අර කියාපු විදිහට අර රාගයට දැඩි ඇලීම ඇති කරගෙන Taman විනාශයටපත් වෙන්නේ නැහැ පණ ගැටිය ගින්නට පනින්න වගේ දැන දැන භයානක විපත් වලටපත් වෙන්නේ නැහැ ඒ ඇලිම්ම නිසා සැප වේදනාවට ඇති කැමැත්ත නිසා කාම සුඛය නිසා. ඉතින් අන්න ඒ විදිහට අපිට හිතා ගන්න පුළුවන් එක පැත්තකින් අසුභ සංඥාව. ඒ වගේම අනිත්‍ය සංඥාවත් ඒකට උපකාර වෙනවා. අනිත්‍යතාව. මෙහා මේකක්ම අනිත්‍ය කියන හැඟීම තුල. මොකද අර සැප වේදනාව නිසා අපට මේකේ අනිත්‍යතාව අමතක වෙනවා. බාහිරෝපයට රැවටිලා මේක නිට්ටයයි හැමදාම තියෙනවා කියලා ඒ වෙනුවෙන් මහා භයානක අපරාධ වලට පවා පෙළඹෙනවා. නමුත් අනිත්‍යතාව මතු කරගත් හැටිය ටික වෙලාවක් කල්පනාවේ වැටෙනකොට පේනවා මෙන්න මේකයි தත්වය කියලා. එතකොට අර තරම් අර තියෙන අර දැඩි ග්‍රහණය ඉවත් වෙලා යනවා. ඊළඟට ඒ වගේම තමයි ඔන්න දැන් අනිත්‍ය සංඥාව ඊළඟට ධාතු මනසිකාරය කියලා කියන්නේ. දැන් මේ අපේ ශරීරات බාහිර දේවලුත් හැම එකක්ම කොයිතරම් උපමට්ටම් ලස්සන තිබුණත් පඨවි ආපෝ තේජෝ වායෝ කියන මූල ධාතු වලින් ඒ ධාතු හතරෙන් මහා භූත ධර්ම කියලාත් කියනවා. ඒ වයින් නිර්මාණය වුණ හැටියටයි දක්වන්නේ ධර්මයේ. එතකොට මේ මහා පොළව වතුර, ගින්න, හුළඟ කියලා අපි සාමාන්‍යයෙන් අඳුන ගන්න දේවල් පිළිබඳ ඒ ධාතු හතරයි පඨවි ආපෝ තේජෝ වායෝ කියන්නේ. එතකොට අපේ ශරීරයත් බාහිර දේවලුත් හැම එකක්ම මේ ගන්න ආහාරයත් හැම එකක්ම මේ ධාතු වලින් නිර්මාණය වුණා කියලා. ඒක හිතට නගා ගන්නකොට දැන් මේ පින්නතුන් පවා ඔය ආහාර ගන්නකොට ප්‍රත්‍යවේක්ෂා කියලා කියන්නේ නුවණින් මෙනෙහි කිරීම. එක්ක පිළිකුල් වශයෙන් මෙනෙහි කරනවා මේ ආහාරය ඇතුළට ගියාට පස්සේ මේකට මොකද්ද වෙන්නේ ඉතින් අර රස තෘෂ්ණාව එතනම නැති වෙනවා දැන් බුදුරජාණන් වහන්සේ ඒවා ඒ තෘෂ්ණාවල් ආසාවල් කොයිතරම් පුදුම අන්දමට ඒවා හිතෙන් ඉවත් කරාද කියතොත් බුදුරජාණන් වහන්සේ සම්බන්ධයෙන් දක්වනවා රසපටි සංවේදී භගවා හෝති නොච රසරාග පටි සංවේදී බුදුරජාන් වහන්සේ භාග්‍යතුන් වහන්සේට රසය දැනෙනවා නමුත් රස රාගයක් දැනෙන්නේ නැහැ. ඒ තරම් ප්‍රබල සමාධි ශක්තියක්. රසය දැනෙනවා මේ නහර ඊටමත් මේ දිවහා සම්බන්ධ ඒ සංවේදී ශක්තියින් ඒවා සම්පූර්ණයි බුදුරජාණන් වහන්සේට අනිත්‍යයටත් වඩා පිරිසිදුව තියෙනවා. නමුත් රසය දැනුනමුත් ඒ පිළිබඳව රාගය නැහැ. අන්න අර හිත දියුණු කරගත්තු නිසා. අන්න එතන ඒක ආසනෙන් අපිට හිතා ගන්න පුළුවන්. ඒ හිත දියුණු කරන එතන කියන්නේ කාය භාවනාව කියලා ගන්නත් පුළුවන්. ඒ තරමටම කය ඒ වාට අවනත නොවන තත්වයට දියුණු කරගෙන තියෙනවා. ඉතින් ඒකයි ඔය පිළිකුල් භාවනාව, අසුභ භාවනාව ආදී වශයෙන් දක්වන්නේ. ඒ වගේම ධාතු මනසිකාරය ධාතු හතරකට දෙනකොට හිත උපේක්ෂාවට හැරෙනවා. මෙතන තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ ශරීරයේ තුල තියෙන්නේ ඊළඟට බත් පිඟාන තුල තියෙන්නේත් ඒකයි. ওই විදිහට භාවනා වශයෙන් වඩනකොට ක්‍රමක්‍රමයෙන් අන්න අර කියාපු දැඩි ඇලුම් ආදිය අඩු කරගන්න පුළුවන් ශක්තිය තිබෙනවා. ඊළඟට අනිත් පැත්තට අර ගැටුම් ඇති වෙන අවස්ථාවල් කුපිත වෙන කෝපය ඇති වෙන අවස්ථාවල් සංසිඳවා ගන්න ක්‍රමත් මේ පින්නතුන් හොඳට දන්නවා අහලා තියෙනවා මෛත්‍රී භාවනාවයි පළමුවෙන්ම හිතට නැගෙන්නේ ඒ මෛත්‍රී භාවනාව ඒ වගේම අනිත්‍ය සංඥාවත් මේ අපි ක්‍රෝධයට ඉලක්ක කරගන්න තැනැත්තත් මමත් මේ හැම කෙනාම අනිත්‍යයි මරණයටපත් වෙනවා ඒ විදිහට හිතලත් පුළුවන් ඒවා ක්‍රෝධයක් ජය ගන්න ගැටෙන තැන් අඩු කරගන්න ඊළඟට ඒ වගේම තමයි ධාතු සංඥාවත් ඒකට උපකාර වෙන ධාතු වශයෙන් සැලකීම. ওই විදිහට නොයෙකුත් ක්‍රම ධර්මයේ දක්වලා තිනවා අපට මේ නිවනින් මෙහා අපේ මේ ප්‍රතිපදාවේ ඒ ප්‍රමාණයට අපි දියුණු කරගන්න භාවනා தත්ත්වයේ අනුව භාවනාවේ දියුණුව අනුව ක්‍රමක්‍රමයෙන් හිත මධ්‍යස්ථ භාවයට පමුණවා ගන්න. මොකද බුදුරජාණන් වහන්සේලා උපදිලා පහළ වෙලා ලෝකයට උගන්වන මධ්‍යම ප්‍රතිපදාව ඇත්ත වශයෙන් වේදනා වශයෙන් විග්‍රහ කරන්න ගියොත් එන්නේ ඔතෙන්ට. දැන් අර නිගන්ට ඉන්නේ එහෙම දුකෙන්ම තපස යන්න ඕන කියලා ශරීරයට දුක් දුන්නා. නමුත් ඊළඟ බුදුරජාණන් වහන්සේ ඒ සිද්ධාර්ථ කුමාර කාලේ මහා රාජ මන්දිරයේදී අද්දුටුවේ කාමසුකල්ලිකාණ යෝගය. කම්සපයෙන් ඒකෙන් තෘප්තියක් බලන්න ගියා. ඒ තෘප්තියක් ලැබෙන්නේත් නැහැ. ඔන්න ඒකට මැද මේ අදුක්ඛම සුඛ කියලා කියන නොදුක් නොසුව වේදනාව සාමාන්‍ය ලෝකයා ඒකේ වටිනාකම අඳුනන්නේත් නැහැ. නොදැනෙන තරම් මේකේ වටිනාකම. අදුක්ඛම සු නමුත් ඒක තුලින් තමයි යෝගාවචරය ධානලාභිය සැපයක් මතු කරගන්නේ. අදුක්ඛම සුඛ ඊටමත් ස්ථාවරු ස්ථාවරු තැනක් සිත සමාධියේ සමාධියේ. දැන් අර ගලක් මෙන් නොසැලේ කියලා කියන්නේ ගලක් මෙන් කම්පා නොවේ කියලා කිව්වේ අන්න ඒ විදිහේ චිත්ත tattවයයි. ඒ උපරිමය තමයි උපරිමය උච්චම tattවය තමයි අර කියාපු අරහත් ඵල සමාධිය. අපිට හිතන්න තියෙන්නේ සාරිපුත්‍ර මහරහතන් වහන්සේ ලෝකයෙන් වෙන් වෙලා ඒ නිවන් සුවය ඇත්ත වශයෙන් ලෝකයෙන් එතර වෙනවා කියලා කියන ඒ අවස්ථාව තියෙනන්නේ අරහත් ඵල සමාධිය තුලයි. ඉතින් ඒක භුක්ති විඳින්මින් සිටිද්දි තමයි අර යකා ඇවිල්ලා ගැහුවේ. ඉතින් ওই ආශ්‍රයෙන් අපිට හිතා ගන්න පුළුවන් මේ භාවිත සිතක ප්‍රාතිහාර්ය කොයිතරම්ද කියලා ඊළඟට මේකට දැන් උපකාර වෙන තවත් කාරණා රාශියක් තියෙනවා. අර අනිත්‍යතාව ගැන අපි හිතන්න ඕන නිතර. ඇත්ත වශයෙන් අපේ භාවනාවදී අපි බලාපොරොත්තු වෙන්නේ මේ මේ සිත මුදා ගැනීම නම් මේ කියාපු ක්ලේශ ආදීන් අපිට ඉතාමත්ම උපකාර වෙන දෙයක් භාවනාවේදී විදර්ශනා භාවනා ආදීදී මේ අනිත්‍යතාව පිළිබඳව. ඒක ඉතාමත්ම පුදුම අන්දමේ වටිනා දේශනාවක් තියෙනවා. මේ බුදුරජාණන් වහන්සේගේ මේ ලෝකය මුළු මහත් ලෝකෙම ඇති වෙලා තියෙන්නේ මේ ආයතන හයේ කියලා. මේ ආයතන කියලා කියන්නේ පින්නතුනේ දැන් ඔය ඇස කන නාසය දිව කය මන කියන ආයතන හයක් තියෙනවා. මේක ඇතැම් විට 12ක් හැටියට දක්වනවා. ඒ කියන්නේ ඇස කන නාසය දිව කය මන කියන ඒවට අරමුණුත් තියෙන්න එපාය. ඒ අරමුණු තමයි රූප, සද්ද, ගන්ධ, රස, ධම්ම. ධම්ම කියලා කියන්නේ හිතට වැටෙන දේ. එතකොට ඔන්න ඔය ඒවා සමහර විට ආයතන 12ක් හැටියටත් දක්වනවා. 12ක් හැටියට දක්වන තැන ආධ්‍යාත්මික ආයතන, බාහිර ආයතන කියලා කොටස් දෙකක් වශයෙන් දක්වනවා. ආධ්‍යාත්මික ආයතන කියලා කියන්නේ ඇස කන නාසය දිවකය මන. තමා පිළිබඳ තමාගේ ශරීරය හා සම්බන්ධ ඒ ආයතන හය. ඒවාට අරමුණු තමයි බහැර ලෝකයේ රූප, සද්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, පොට්ටබ්බ කියන්නේ ස්පර්ශ කළ යුතු දේවල්, ධම්ම දේවල්. ධම්ම කියන්නේ හිතට වැටෙන දේවල්, අරමුණු හිතට එන අරමුණු. ඔන්න ඔයක තුලයි ලෝකයේ තියෙන කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා. ලෝකයේම හටගත්තේ ඔතනේ කියලා. ඊළඟට මුළු ලෝකයේම සම්බන්ධතාවල් පවතින්නේ ඔන්න ඔය හය තුලයි කියලා. ඒ ස්පර්ශය තුලයි. ඒකට ඔන්නෝක අවබෝධ කර ගැනීමට අවබෝධ කර ගැනීම තුලින් තමයි නිවනට ලං වෙන්න පුළුවන්. ඉතින් අර කව මෙන්න මෙහෙම සිද්ධියක් සඳහන් වෙනවා. භාවනානුයෝගීන්ටත් ඊටාත්ම උපකාර වන උපමා සහිත වටිනා දේශනාවක්. ඒ බුදුරජාණන් වහන්සේ ජේතවනාරාම වැඩ වාසය කරන කාලේ මහා පජාපති ගෝතමී තෙරණින් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා විශේෂ ඉල්ලීමක් කළා. ඒ භික්ෂුණීන් වහන්සේලා වෙනුවෙන් හැම පෝයකටම සංඝයා වහන්සේලා ඇවිල්ලා අපට බණක් කියන්න කියලා. බුදුරජාණන් වහන්සේකට අවසර දුන්නා. අවසර දීවදාලා ඊට පස්සේ ඉඳලා ඒ තෙරුන් වහන්සේලා වාරයෙන් වාරයට අරාජකාරාම කියන කෙනේ භික්ෂුණී අරමුණට ගිහිල්ලා ඒ ධර්ම දේශනාවක් පවත්වනවා. මේ අනිත් තෙරුන් වහන්සේලා ගියාට නන්දක කියලා තෙරුන් වහන්සේ ගියේ නෑ කැමති නෑ. ඒ තමන්ගේ වාරය ආවහම ඒක අමග හරිනවා. මොන හේතුවකින් හරි. ඒකද බුදුරජාණන් වහන්සේ සංඝයා වහන්සේලාගෙන් අහනවා අද කාටද වාරේ තියෙන්නේ මෙහෙණින් වහන්සේලාට භික්ෂුණීන් වහන්සේලාට ධර්ම දේශනා කරන්න. අද නන්දකාශ්මතුන් වහන්සේට. ඉතින් මොකද කිව්වහම කියනවා මේ නන්දකාශ්මතුන් යන්න කැමති නැහැ. ඔන්න ඊළඟ බුදුරජාණන් වහන්සේ නන්දක හාමුදුරන්ට කියනවා නන්දක ගිහිල්ලා මේ භික්ෂුන් වහන්සේලාට දේශනාවක් පවත්වන්න කියලා. ඉතින් මේ නන්දක හාමුදුරුවෝ ගිහිල්ලා අර භික්ෂුණීන් වහන්සේලාට දේශනා කරන්නේ ඔන්න දැන් අපි කියාපු අය ආයතන හය පිළිබඳ වටිනා දේශනාවක්. මහා ආශ්චර්යවත් ඒකත් බොහොම ඒ උපමා හිටන් ගැඹුරින් කල්පනා කරලා මේ භාවනා නියෝගීන්ට ප්‍රයෝජන ගන්න පුළුවන් නිසා අපි මේ අවස්ථාව ඉදිරිපත් කරන්න කල්පනා කළේ. ඉතින් ඒ නන්දක ස්වාමීන් වහන්සේ ඉස්සෙල්ලාම අර වික්ෂුණීන්ට කියනවා මේ මගේ දේශනාව ප්‍රශ්නෝත්තර හැටියටයි යන්නේ. දැන් මම මේ දේශනා කරනකොට යම් කෙනෙකුට ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න ඕන. තේරෙනව නම් තේරෙනවයි කියන්න ඕන. නොතේරෙනව නම් නොතේරෙනවා කියන්න ඕන. මගෙන් අහන්න ඕන නොතේරෙන තැනක් කියලා ඔහොම කියලායි දේශනාව පටන් ගත්තේ. ඉතින් පියවරෙන් පියවරට භික්ෂුණීන් වහන්සේලාගෙන් ප්‍රතිචාරයකුත් බලාපොරොත්තු වෙනවා. ඉතින් පටන් ගන්නෙ මෙහෙමයි. බොහෝ විට ওই ධර්මයේ සඳහන් වෙන අනිත්‍යතාව එහෙම නැත්නම් ත්‍රිලක්ෂණය පිළිබඳ දේශනාවයි පළමුවෙන් ඉදිරිපත් කරන්නේ. කොහොමද මොකද එතන කියන්නේ නැගණියනි කියන එක ඒ වචනේ යොදන්නේ සාමාන්‍යයෙන් නැගණියනි එහෙම නැත්නම් සෝයුරියනි කියන එකයි නැගණියනි මොකද හිතන්නේ මේ ඇහැ නිට්ටයද අනිත්‍යද අනිත්‍යයි ස්වාමීනි එතකොට යමක් අනිත්‍ය නම් ඒක සැපද දුකද දුකයි ස්වාමීනි ඊනාට යමක් දුක නම් අනිත්‍යද දුකද වෙනස් වෙන ස්වභාවයද ඒට ආත්මයයි මමයේ මාගේ කියලා කියන්න සුදුසුද මේක මගේ ආත්මය කියලා කියන්න සුදුසුද නැත ස්වාමීනි කියලා හැම විදිහට පිළිතුරු දෙනවා. එතකොට ඇස පිළිබඳව වගේම ඇස කන නාසය දිව කය මන කියන ওই ආධ්‍යාත්මික ආයතන කියලා කියාපු ওই හය ගැනම ওই විදිහට ප්‍රශ්න කරනවා. එතකොට ඒ මේ බිහිනින් වාසල කියනවා මොකද එහෙම කියන්නේ මොකද ওই විදිහට කියන්නේ කියලා අහුවාම ඊළාට කියනවා අපි ඒව දැනටම අනිත්‍ය බව අපි තේරුම් අරගෙනයි තියෙන්නේ ඊළාට ඒකම ඔන්න වටිනාම කාරණයක් කියනවා ඊ බාහිර ආයතන ගැනත් ඒ වගේ අහනවා රූපය නිට්ටයද අනිත්‍යද අනිත්‍යයි ස්වාමීනි අනිත්‍ය නම් ඒක සැපද දුකද දුකයි ස්වාමීනි. එය වෙනස් වෙන ස්වરૂපය නම් අනිත්‍ය නම් වෙනස් වෙන ස්වરૂපය නම් ඒක මමයේ මාගේ කියලා කියන්න සුදුසුද නැත. එතකොට ඔන්න ඔය විදිහට අනිත්‍ය දුක් අනාත්ම කියන ත්‍රිලක්ෂණය ඇසගණනාසය කියන ආධ්‍යාත්මික ආයතන හය පිළිබඳවත් රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බ මන කියලා කියන ධර්ම කියලා කියන ඒ බාහිර ආයතන හය පිළිබඳවත් ප්‍රශ්නෝත්තර වශයෙන් ඉදිරිපත් කරාට පස්සේ ඊළඟට අහනවා නන්දක ස්වාමීන් වහන්සේ මොකද හිතන්නේ චක්කු විඥානය කියලා කියන්නේ ඇසත් රූපයත් එකතු වීම නිසා ඇතිවෙන දැන් චක්කු විඥානය කියලා කියන්නේ දැන් අපි අපිට යමක් පේන්නේ අපි කියනවා අපිට චක්කු විඥානය තියෙනවා ඇස පිළිබඳ දැනීමක් තියෙනවා ඇසක් තියෙනවා රූපයක් තියෙනවා කියලා වෙන් කරලා දැක ගන්න පුළුවන් ශක්තියක් තියෙනවා ඒකවල අර ඒ චක්කු විඥානය අනිත්‍යද නිට්ටයද නිට්ටයද අනිත්‍යද ඒකත් අනිත්‍යයි ස්වාමී කියලා ওই දෙට චක්කු සෝත ආදී මේ හය ආයතන පිළිබඳ ආයතන චක්කු විඥාන, සෝත විඥාන, ඝාන විඥාන ආදී වශයෙන් කියන්නේ අපේ මේ ඉන්ද්‍රිය ආශ්‍රයෙන් දැනුම ලබා ගන්න උපකාර වෙන ඒ විඥානය කියන ඒ ඒක පිළිබඳව මේ අහන්නේ. ඒකට ඒවත් අනිත්‍යයි කියලා ප්‍රකාශ කරනවා. ඒකට ඔන්න ඊළඟට අහනවා ඒවා නිසා හටගන්න යම් වේදනාවක් තියෙනවනම් ඒක නිට්ටයද? මේ ස්පර්ශය මේවා නිසා ඇති වෙන ස්පර්ශය නිට්ටයද? ඒවත් නෑ වේදනාවක් නිට්ටයද? ඒවත් නෑ නිට්ට නෑ. ඔන්න ඊළඟට කියනවා මොකද ඒකට හේතුව මේ වේදනාවල් ඇති වෙන්නේ ඒ තැන. ඒ තැන හටගත් හේතු ප්‍රත්‍යයන් නිසා වේදනාවල් ඇති වෙනවා. ඒවා නැතිවීම යාමෙන් මේ වේදනාව නැති වෙලා යනවා. එතකොට වේදනාවත් ආත්ම හැටියට ගන්න බෑ. අපි දැන් වේදනාවක් කියලා කියන එක බොහෝ විට හිතන්නේ ඒක දිගට තියෙන එකක් හැටියට, පවතින දෙයක් හැටියට. නමුත් අන්න ධර්මානුකූලව අර මානසිකාරය මෙනෙහි කිරීම යොදනකොට කෙනෙකුට තේරෙනවා ඒකත් අර ඒ ස්පර්ශයත් එක්කම යන එකක් හේතුප්‍රත්‍ය නිසා කොටිම වෙන අවස්ථාවක බුදුරජාණන් වහන්සේ මූලික පගුණ කියන ස්වාමීන් වහන්සේ ගෙන් අහනවා වෙනත් තැනකින් තියෙනවා කවුද මේ වේදනාව විඳින්නේ කියලා. මේ මොපෝලිය පගුණ කියලා හාමුදුරු කෙනෙක් බුදුරජාන් වහන්සේගෙන් ඇසූ අවස්ථාවේ කියනවා කවුද වේදනාව විඳින්නේ කියලා කියන ප්‍රශ්නේම වැරදි. වේදනාව හටගන්නේ ස්පර්ශය නිසා. යම්කිසි ප්‍රත්‍යක් නිසා. එතකොට අන්න ඒකයි හිත බුදුරජාණන් වහන්සේ පෙන්눔 කරනවා අර ආත්මය මමය මාගේ කියන හැඟීම වෙනුවට ස්පර්ශයක් නිසා වේදනාව ඇති වෙන්නේ කියලා. අන්න ඒකට හිත යොදන්නේ කියලා. ස්පර්ශයට හිත යොදීම තුලින් අවබෝධය ලබා ගන්න පුළුවන්. මම වේදනාව විඳිනවා කියලා නෙවෙයි මෙන්න මේ මේ ස්පර්ශය නිසා මේ මේ වේදනාවල් ඇති වෙනවා. අන්න ඒ කාරණේ එතකොට අර මෙහෙණින් වහන්සේලා තේරුම් ගත්ත ක්‍රමක්‍රමයෙන්. ඊළාට ඒකටම දෙන උපමාව තමයි අර වේදනාව ආත්ම වශයෙන් නොගත යුතු බව පෙන්눔 කරන්න එක උපමාවක් දෙනවා මෙහෙම. ඔන්න දැන් පහනක තෙලුත් අනිත්‍යයි. වැටියත් අනිත්‍යයි. දැල්ලත් අනිත්‍යයි. යම් කෙනෙක් කියනවා නම් පහනක ආලෝකය නිට්ටයයි කියලා. ඒක හරිද? එතකොට මෙහෙණින් මාසෙලා කියනවා ඒක වැරදි. මොකද යම් ආලෝකයට හේතු වුණු ප්‍රත්‍යයන් අනිත්‍ය නිසාම ඒ පහණේ ආලෝකයත් අනිත්‍ය විය යුතුයි. ඒක ආත්ම වශයෙන් ගත යුතු නැහැ කියනවා. ඒ වගේම ඒ නන්දක ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා අර ඒ ස්පර්ශය නිසා ඇතිවන සැප වේදනාව හෝ ඒවා දුක් වේදනාව හෝ ඒවා නොදුක් නොසුව හෝ වේදනාව හෝ ඒවා ඒක නිට්ටය නෑ ඒකත් අනිත්‍යයි මොකද අර අනිත්‍ය වූ ප්‍රත්‍යයන් නිසාම ප්‍රත්‍ය කියලා කියන්නේ හේතුව. යමකට උපකාර වෙන දෙයටයි ප්‍රත්‍ය කියලා ධර්මයේ ව්‍යවහාර වෙන්නේ. එතකොට ඒ හේතුන් නිසායි යම් යම් දේවල් පැන නගින්නේ. ඉතින් වේදනාවට ඒ යම් යම් හේතුන් පැන නගින හේතුන් අනිත්‍ය නිසාම වේදනාවත් අනිත්‍යයි. මම මාගේ කියලා ගත හැකි ස්වභාවයක් නෑ. ඒ උපමාව දෙන්නේ අන්න අර මේ අසකන නාසය දිවකය මන කියන ඒ ආධ්‍යාත්මික ආයතන හයත් අන්න අර පහණි උපමාවෙන් දක්වනවා. ඊළඟට රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන ඒවා ආශ්‍රයෙන් වේදනාවල් ඇති වෙනවනම් ඒකත් අනිත්‍යයි. ඒකත් ඒ තනත් ආත්ම හැටියට ගන්න බැරි බව පෙන්වන්න තව උපමාවක් දෙනවා. වැඩෙන්නා වූ ලොකු ගසක මුලත් අනිත්‍යයි, කඳත් අනිත්‍යයි, කොළාතු හේඩාවත් අනිත්‍යයි. යම් කෙනෙක් කියනවා නම් ඒකෙන් වැටෙන හේව නැල්ල නිට්ටයයි කියලා ඒක හරි. ඒක හරිද කියලා අහනවා අර මෙහෙමින් මාතලා. ඒක වැරදි. මොකද හේතුව අර කියාපු ප්‍රත්‍යයන්. හේව නැල්ල ඇති වෙන්නේ යම් හේතු ප්‍රත්‍ය ඇති වුණා නම් ඒවා අනිත්‍යයි. යම් හේතු ප්‍රත්‍ය තිබුණා නම් ඒවා අනිත්‍ය නිසාම හේව නැල්ලත් අනිත්‍යයි. ඉතින් ඊළඟට තවත් උපමාවක් දෙනවා. ඔන්නේ යම් ගව ඝාතකෙක් තියුණු අවියකින් ගේරි කැත්ත කියලා කියන්නේ ගවෙන් කපන්න ගන්න ඒ තියුණු කැත්තකින් ගව දෙනකගේ හැම ගහනවා. මස් වලට හංසාවක මස් කැපිලා යන්නෙත් නැති ආකාරයට, හැම කැපිලා යන්නෙත් නැති ආකාරයට හැම වෙන් කරනවා. අර නහර විතරක්, නහර බන්ධන විතරක් ඉවත් කරලා. එහෙම කරලා ඉවර වෙලා අර හැමෙන් අර එළ දෙන වහනවා. වහලා කිව්වොත් මේ හිටපු ගව දෙනම තමයි. වෙනසක් නැහැ කියලා කිව්වොත් ඒක හරිද? මොන එතකොට අර මෙහෙණින් මහන්සියලා කියනවා නෑ වැරදි. මොකද හේතුව? අර දැන් හැම උඩින් තියනවා විතරයි. අර නහර බන්ධනයක් දැන් නැහැ. ඔන්න ඊළඟට ඒකට උපමාව කියනවා. ඒ නහර බන්ධනය වගේ තමයි දැන් එතන උපමාවට ගන්න මෙහෙමයි. අර ඇතුළත දැන් මස් අර ගව දෙනගේ මස් වගේ තමයි ඇස කන නාසය දිවකය මන කියලා කියන ආධ්‍යාත්මික ආයතන හය. පිටතින් තියෙන අර හැම වගේ තමයි රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියලා කියන ඒ අරමුණු හය. මේ දෙක සම්බන්ධ වෙලා තිබුණේ නහර මන්දනේ. දැන් අර ගව ඝාතකයා ඒ නහර මන්දනේ කැපුවා. අන්න ඒ වගේ දෙයක් ඊළඟ උපමාව සම්පූර්ණ කරන්නේ කොහොමද? ඒ නහර බන්ධනය තමයි එතන ධර්මයේ දැක්වෙන්නේ නන්දි රාග කියලා. ඇල්ම, තණ්හාව, කොටිම කියද තණ්හාව, ආසාව. ඒ ආසාව තුලින් තමයි මේ දෙක සම්බන්ධ වෙන්නේ. ඇහැයි රූපය. නන්දි රාග කියලා කියන රාගය. එතනින් ඇති වෙන්නේ ඒක තමයි. ඒකොට ඒ බන්ධනය කපන්නේ කොහොම මොකින්ද? ඒ ගෙරි කපන කැත්ත හැටියට උපමා කරන්නේ මොකද්ද? ආර්ය ප්‍රඥාවයි. ආර්ය ප්‍රඥාවයි. නුවණින් දැකලා යම් අවස්ථාවක අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් නුවණින් දැකලා අර ආධ්‍යාත්මික ආයතන හයත් බාහිර ආයතන හයත් අනිත්‍ය නම් ඒ දෙක නිසා ඇති කර ඇති වෙන වේදනා ස්පර්ශයත් වේදනාවත් ඒවත් අනිත්‍යයි. ඒක නිසා මෙතන ඇලුම් කටයුතු දෙයක්, දැඩිව ගත යුතු දෙයක් නැහැ කියන අවබෝධය තුලිනුයි මේ අර ඇල්ම නැති වෙන්නේ. ඔන්න ඔකයි එතන අපිට හිතා ගන්න තියෙන්නේ. ඉතින් ওই දේශනාව සූත්‍රයේ සඳහන් වෙන්නේ මෙහෙමයි. ওই දේශනාව ඔය උපමා සහිතව පවත්වලා නන්දක හාමුදුරුවෝ කියනවා ආ හොඳයි. දැන් ඉතින් මේ අපිට වඩින්න කාලේ දැන් යන්න කියලා ඒ මෙහෙණින් වහන්සේලා පිටත් කරලා නන්දක හාමුදුරුවෝ ආපසු වැඩියා. මෙහෙණින් වහන්සේලා ගිහිල්ලා සමහර විටේ බුදුරජාණන් වහන්සේගෙනුත් යමක් එකතු වෙයි කියලා බලාපොරොත්තු වෙන්දෝ ගිහිලා බුදුරජාණන් වහන්සේ ළඟට වැඩම කරලා වැඳලා හිටගෙන හිටියා ටික වෙලා. බුදුරජාණන් වහන්සේගෙන් මුකුත් කියවේද කියලා. බුදුරජාණන් වහන්සේත් කිව්වේ මෙච්චරයි. නැගෙනි වරුණී යන්න කියලා එතනම පිටක් කළා. එහෙම පිටක් කළා ඒ භික්ෂුණීන් වහන්සේලා අනාතර කියනවා සංඝයා වහන්සේලාට මහණෙනි හරියට අර දැන් මේ පින්වතුන් නිතර අහන්නේ පසළොස්වක පෝය කියන එක කවුරුත් දන්නවා පසළොස්වක පෝය. ඉතින් තුදුස්වක කියලා කියන්නේ ඒ පසළොස්වක පෝය දවසට කලින් දවසේ. හඳ සම්පූර්ණයෙන් පිරලා නැහැ එදාට. දැන් ඊයේ දැන් අද පසළොස්වක නම් ඊයේ තුදුස්වක. ඉතින් බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදිහට දෙයක් සංඝයා වහන්සේලාට කියන මහණෙනි තුදුස්වක් පෝය දවසට හඳ සම්පූර්ණ නැති බව බැලු බැලමටම පේන්න වගේ මේ භික්ෂුණීන් වහන්සේලාට ඒ නන්දක හාමුදුරුවන්ගේ දේශනාව නිසා යම් සතුටක් ඇති වෙලා තියෙනවා නමුත් ඒ බලාපොරොත්තු සම්පූර්ණයෙන් ඉෂ්ට වෙලා නැහැ බලාපොරොත්තු කියලා කියන්නේ නිවන් බලාපොරොත්තු සම්පූර්ණ වෙලා නැහැ බොහොම යම් කිසි සතුටක් ඇති වෙලා තියෙනවා ඒ දේශනාව හොඳයි නමුත් බලාපොරොත්තු ඉෂ්ට වෙලා නැහැ කොහොම කියලා ඉවරලා බුදුරජාණන් වහන්සේ නන්දක හාමුදුරුවන්ට කියනවා නන්දක ඊළඟටත් ඔය දේශනාවම පවත්වන්න ඔන්න ඔය ධර්මයේ සඳහන් වෙන දැන් මේ කාලෙත් මේ පින්නතුන් ඔය පටිගත වෙච්ච ඒවා නැවත නැවත අහනෝනේ. අන්න ඒ විදිහ පුදුම සිද්ධියක් මෙතන තියෙන. එකම දේශනාව එකම දේශනාව පවත්වන්න කියලා නන්දගහමුදුරන්ට කිව්වා. නන්දගහමුදුරු වැඩියා එතෙන්ට ඊළඟ දවසේ වැඩම කරලා අර භික්ෂුණීන් වහන්සේලාට කලින් දේශනාව කලින් කළ ආකාරයට ඔන්න මම දැන් මේ ප්‍රශ්න උත්තර වශයෙන් යහන්නේ කියලා අර විදිහටම ක්‍රමක්‍රමයෙන් හිත යොමු කළා. ඇස කන නාසය දිව කය කියන ඒවා අනිත්‍ය නේද? ඒවාට එන අරමුණුත් අනිත්‍ය නේද? ඒ අරමුණු අනිත්‍ය නම් ඒවා හේතු ප්‍රත්‍ය කරගෙන ඇති වෙන වේදනාවත් අනිත්‍ය නේද කියලා අර කියාපු උපමාත් නැවත නැවත මතක් කරලා දුන්නා. ඉතින් මේ හැම එකකටම මේ භික්ෂුණීන් වහන්සේලාත් ප්‍රතිචාරය දුන්නා. ඒවා තේරුම්ගත බව පෙන්වන්න එක්තරා පාඩයකින් ඒ තැන්වල ඒ තැන්වල හටගන්නා වූ ප්‍රත්‍යයන් නිසා ඒ ඒවාට සම්බන්ධ අදාළ වේදනා පහළ වේද ඒ ප්‍රත්‍යයන්ගේ නැති වී යාම නිසා ඒ වේදනාවෝත් නැති වී යත් ඒ කියන්නේ යම් යම් ප්‍රත්‍යයන් නිසා යම් යම් වේදනාවල් ඇති වෙනවා නම් ඒ ඒ ප්‍රත්‍යයන් නැතිවීම නැතිනකොට ඒ වේදනාවලුත් නැති වෙලා යනවා. ඕකයි එකෙන් මූලික න්‍යාය. එතකොට අපි මේ වේදනා ප්‍රශ්නය උඩ නිසා මෙන්න මේ අපේ දේශනාව පටන් ගත්තේ මෙතෙන්ද ඊටාම වැදගත් දෙයක්. කමඨහනක් වෙනි වටිනා පාඩයක් තියෙනවා. ඒකෙන් කියවන්නේ අර භික්ෂුණීන් වහන්සේලා Taman මේ ධර්මයේ වටහාගත්තු බව හඟවන පදයක්. ඒ කියන්නේ වේදනාව කියන එක ආත්ම වශයෙන් මමයේ මාගේ කියලා ගත යුතු දෙයක් නෙවෙයි. වේදනාව හැමතිස්සෙම යම් යම් ප්‍රත්‍යයන් නිසා ඇති වෙන දෙයක්. එතකොට ඒ ප්‍රත්‍යයන් අනිත්‍ය නිසාම වේදනාවත් අනිත්‍ය විය යුතුයි. නමුත් ඒවා නිත්‍ය වශයෙන් ගැනීම නිසා තමයි අන්න අර විදිහට ඇලුම් ගැටුම් ඇති වෙන්නේ. උතනයි ඒ කතන්තරේ. ඉතින් මෙන්න මේ එකම දේශනාව පවත්වලා ඉවරුණාට පස්සේ කලින් දවසේ වගේම දැන් ඉතින් වෙලාව හරි කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ ආපසු වැඩම කළා. භික්ෂුණීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් වැඳලා හිටගත්තා. ඒත් ආයෙත් බුදුරජාණන් වහන්සේ කිව්වා හොඳයි නැගණියනි දැන් ඉතින් යන්න කියලා ඒ කට්ටියත් පිටක් කළා. පිටක් කළා සංඝයා වහන්සේලාට කියනවා මහණෙනි. 15 වගේ පොයේ දවසේ හඳ පිරිලාද නැද්ද කියන එක පහසුවෙන්ම දැනගන්න පුළුවන් වුණා වගේ මේ මෙහෙණින් වහන්සේලා 500 දෙනා අතරින් ඔක්කොම මාර්ගඵල ලැබලා යම් කෙනෙක් අඩුමයි නම් ඒ සෝවාන් පමණයි. සෝවාන් තත්වයට අඩුම වශයෙන් අවම වශයෙන්පත් වෙලා තියෙන අනිත් ඔක්කොම තමාර්ගඵල ලැබලා. මොනවා අපිට හිතා ගන්න පුළුවන් යමක් අතීතයේ ධර්ම ශ්‍රවණය කළ ආකාරය දැනුත් මේ පින්වතුන් අපි මේ දේශනා කරන ඒවා පටිගත කරගන්නවා පටිගත කරලා නැවත නැවත අහනවා නමුත් අසිය යුතු ආකාරයට අසනවාද කියලා අපි හරියට දන්නේ නැහැ අන්න අසිය යුතු ආකාරයට භාවනා මානසිකාරයෙන් අසනවන අන්න අර විදිහේ යම්කිසි වෙනසක් පවා වෙන්න ඉඩ තිබෙනවා ඒකයි අපිට හිතා ගන්න පුළුවන් අතීතයේ මේ සිද්ධියෙන් ඉතින් විශේෂයෙන් අපි මේක මතු කරේ අන්න අර දැන් අපි කාටත් බලපාන දේ තමයි දුක එතකොට දුක කියලා කියනකොට කායික දුකත් අර පාතාලය වගේ දෙයක් මේ කායික දුක පීමහ ගන්න තමයි අපි මේ සැප සොයන්නේ. දැනට තියෙන කායික දුක නැති කරගන්න ඊළඟට ඉදිරියට එන්න පුළුවන් කායික දුක් නැති කරගන්නත් තමයි ලෝකයා මේ පුදුම දිවිල්ලක දුවන්නේ. ඉතින් මේ පාතාලේ ඒරිලා ඉන්නේ පාතාලේ මේකේ පතුලක් සොයාගන්න බැරි විදියට සැප වේදනා සොයාගෙන යනවා. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්눔 කරනවා මෙතන කරන්න තියෙන්නේ අන්න අර මධ්‍යස්ථ තත්වයට හිත ගෙනීමයි. අවබෝධය තුලින්. ඒ අවබෝධය ලැබෙන්නේ මේ හැම එකක්ම අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන මේ ත්‍රිලක්ෂණයට අයිති දේවල් හැම එකක්ම අනිත්‍යයි. ඒක නිසා මේවා වෙන වෙනම ගත්තත් අනිත්‍යයි. මේවා නිසා හේතුප්‍රත්‍ය නිසා පැන නගින දේපවා අනිත්‍යයි. ඔය අනිත්‍ය සංඥාව තුලින් ක්‍රමක්‍රමයෙන් වෙන්නේ මොකක්ද? දැන් අපි කවුරුත් දන්නවා නිත්‍යය කියලා ගැනීම තුලින් තමයි අපට හිතේ නිමිත්තක් ඉන්නේ. මේක පිළිබඳව හිතන මතකෙ හිටින්නේ නිත්‍යය කියලා ගැනීම තුලින්. නමුත් යම් අවස්ථාවක විදර්ශනා භාවනාව ගැඹුරින් වැඩි අවස්ථාවක තේරෙනවා මේ අනිත්‍යය කියලා ගත්තට පස්සේ ඒකට හිත හිත එතන ග්‍රහණය කරන්නේ නැහැ. කොටින් එක අනිමිත්ත කියලා කියනවා. නිමිත්තක් ගන්න බැරි තරම් තත්වයක් වෙනවා. ඒකට මුළු ලෝකේ අපි මේ හිතේ අල්ලගෙන ඉන්න මුළු මහත් ලෝකයේ අර සලායතනය තුල ලෝකය තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ මොකද? අපි මේ හිතෙන් ලෝකය අල්ලගෙන ඉන්නේ. එතකොට මේක මේ ග්‍රහණය මුදා හරින්න නම් අපි බුදුරජාණන් වහන්සේ මතු කළ දුන්න මෙන්න මේ ධර්ම න්‍යාය. මොකද්ද? මේ හැම දෙයක්ම ඇතුළත තියෙන ඇස කනනාසය, දිව කය මන කියන ඒවත් ඒ වාට අරමුණු වන හැම එකක්මත් අනිත්‍යයි. මොහොතින් මොහොත වෙනස් වෙනවා. පුදුම විදිහේ ශීඝ්‍ර අන්දමින් වෙනස් වෙනවා. අපේ ශාරීරියේ වෙනස් වීම පවා අපි කොතිකුත් කිව්වත් නොයෙකුත් උපකරණ මාර්ගයෙන් මේවායේ වෙනස් වීම ගැන අපට අහන්න ලැබුණත් පරිේශන මගින් තම තමන්ගේ හිතට වැටෙන්නේ නැහැ ප්‍රත්‍යක්ෂ වන්නේ නැහැ. ඒකයි එතන එතන ප්‍රශ්නේ තියෙන්නේ. තම තමන්ගේ හිතට වැටෙන්නේ නැති නිසා තමයි අපි අර දකින දකින දේ ඔස්සේ දුවන්නේ. ඒකට නමුත් අපට තේරෙනවා නම් යම් අවස්ථාව විදර්ශනා ප්‍රඥාවෙන් තම තමන්ටම අර බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ මේ අනිත්‍යතාව ගැඹුරින් තාම ශීඝ්‍රයෙන් මේවා වෙනස් වෙන හැටි දැන් බලන්න අර පහණී උපමාව ගැන ටිකක් කල්පනා කරලා බැලුවහම නන්දක ස්වාමීන් වහන්සේ මතු කරලා දුන්න උපමාව අපි අර ආලෝකය නිත්‍යයි කියලා හිතන දැන් පහනක් දැල් වෙනකොට අපිට හිතෙන්නේ ආලෝකය අපි පොතක් පතක් කියවනවා කිසි කරදරයක් නැතුව අපේ අවබෝධය තියෙන මේ ආලෝකය එහෙම තියෙනවා කියලා. නමුත් මේකේ හේතුප්‍රත්‍ය වශයෙන් බලනකොට ඔන්න තෙල් ටික ඉවර වෙනකොට තේරෙනවා අලිය අඩු වෙනවා. පැටිය ඉවර වෙනකොට තේරෙනවා එළිය අඩු වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහේ අර යම් යම් හේතු ප්‍රත්‍යයන් නිසායි මෙන්න මේ ආලෝකය ඇති වුනේ. ඒ වගේම තමයි අපේ වේදනාවල් කියනකොත් අපේ අර කියාපු ආයතන ඒවායේ අනිත්‍යතාව උඩයි. ඒවා අණුවමයි. අපේ ඇස කන ඇසට පෙනෙන රූපය පවා ඇස් පෙනීම අඩු වෙනකොට තවනෙකුත් හේතුන් නිසා වෙන වෙන දේවල් පේන්න පුළුවන්. ඇස් පෙනීම අඩු වෙනකොට ලෝකේ නැති දේවලුත් පේන්න පටන් ගන්නෝනේ. ඒ වගේ තමයි අනිත් දේවලුත්. ඉතින් අන්න එහෙම මේ අනිත්‍යතාව ඒ විදිහට ගැඹුරින් කල්පනා කරන්න ඕන. ගහ පිළිබඳ දුන්න උපමාවත් ඒකයි ගහේ ඡායාව ඒ ඡායාව අපි නිත්‍ය කියන සාමාන්‍ය හැඟීම තියෙනවා. නමුත් ඒකත් අර හැම එකක්ම බලනකොට අනිත්‍යතාව ධර්මයට යටත් නම් ඒක විතරක් නිත්‍යයි කියලා ගන්න බෑ. ඉතින් ওই අවබෝධය තුලින් වෙන්නේ මොකක්ද? නන්දි රාග කියලා කියන අන්න අර ඇල්ම. මේ දෙකක් නිත්‍ය කියලා ගත්තට පස්සේ තමයි මේ දෙක සම්බන්ධ කරන්නේ. අර මසයි හමයි සම්බන්ධ වෙලා තිබුණේ නහර වලින් වගේ ඇසයි රූපයයි සම්බන්ධ වෙන්නේ නන්දි රාග කියලා කියන ඒ ධර්ම වචනේ නන්දි රාග කියලා කියන්නේ සතුටු වීම ස්වභාවය ඇති ඇලීම. සතුටු වෙන ස්වභාවය ඇති ඇලීම. ඒ ඇහැට අහුණු රූපය ඔස්සේ දුවන්නේ අන්න අර ඒ සතුටු වීම ස්වභාවය ඇති ඇලීම නිසා. එතකොට අර ගවඝාතකයා ගෙරිකැත්තෙන් කපන්න වගේ අපිට කරන්න තියෙන්නේ මොකක්ද? එතන ගෙරිකැත්ත මොකද්ද? එතන උපමාවට දක්වලා තියෙන ආර්ය ප්‍රඥාව. ආර්ය ප්‍රඥාව කියලා කියන්නේ ඒ ඒක අපිට තේරෙන මට්ටමින් ගත්තොත් විදර්ශනා යෝගී ආචරයෙන් දන්නවා අපි මේ විදර්ශනාවට බහිනකොට අපි උපකාර කරගන්න කැත්ත මොකද්ද? උපකරණය මොකද්ද? මානසිකාර්ය මෙනෙහි කිරීම. විදර්ශනා ආචාර්යවරුන් හැමතිස්සෙම ඔය ශිෂ්‍යයන්ගෙන් අහන්නේ ඒක මෙනෙහි කරාද? මෙනෙහි කරාද? ඉක්මනින් මෙනෙහි කරාද? අන්න ඒකට මෙනෙහි කිරීම තමයි කැත්ත. ඒ මෙනෙහි කිරීමම තමයි ක්‍රමක්‍රමයෙන් දියුණු වෙලා ගිහිල්ලා යම් අවස්ථාවක අර අවබෝධය ශක්තිමත් වුණු වෙලාවට ප්‍රඥාව හැටියට ඔය ලොකු වචනේ ප්‍රඥාව කියන එක. නමුත් එහි බීජ මූල බීජය තියෙන අර මෙනෙහි කිරීමයි. ඒ මෙනෙහි කිරීමත් යෝනිසෝමනසිකාර කියලා කියන හරියාකාර මෙනෙහි කිරීම වෙන්න ඕනේ. වැරදි ආකාරයට මෙනෙහි කිරීම නිසායි අපි මෙච්චර කාලයක් සංසාර දිගට වෙලා තියෙන්නේ. ඒ වැරදි ආකාරයෙන් මෙනෙහි කිරීම කියලා කියන්නේ ඒක ඔය විපල්ලාස විපරීත හැටියට දක්වනවා. අපි නිතර ඒ මතක් කරලා දීලා තියෙනවා ලෝකේ ලෝකයා තුල තියෙන විපරීත සංඥාවක් තිබෙනවා. විපරීත දෘෂ්ටියක් තියෙනවා. විපරීත හිතක් තිබෙනවා. විපරීත කියන්නේ විපල්ලාස කියලා කියන්නේ ඒකේ සාමාන්‍ය අදහස. දැන් කෙනෙක් ඔළුව බිම තියාගෙන ඉන්නවා නම් ඒක සාමාන්‍ය ස්වභාවය නෙවෙයි. විපරීත දෙයක්. අන්න ඒ වගේ සාමාන්‍ය ලෝකයාගේ අවබෝධය දෘෂ්ටි කෝණය එම්පිටිම වැරදි බුදුරජාණන් වහන්සේගේ වචනයට අනුව. අනිත්‍ය දේ නිට්ටය හැටියට සලකනවා. අසුභ දේ සුභ හැටියට සලකනවා. දුක් සහිත දේ සැප හැටියට සලකනවා. අනාත්ම තමාගේ නොවන දේ තමන්ගේ වශයෙන් පවත්ව ගන්න බැරි දේ තමන්ගේ කියලා හිතා ගන්නවා. ඕක තමයි විපරීත සංඥා හැටියට, දෘෂ්ටි හැටියට, සිතිවිලි හැටියට මේ ලෝකයා තුල පවතින්නේ. ඒක නිසාමයි මෙච්චර කාලයක් මේ සංසාරේ ඇවිල්ලා තියෙන්නේ ඒකේ ප්‍රතිඵලය තමයි අපි මේ එකතු කරගත්තු පංච උපාදානස්කන්ධ කියලා කියන රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා ගොඩවල් පහ එකතු කරගත්තේ ඔන්න ඔයකින් ඔන්න ඔය විදිහේ හරඹයකින් ඒ කියන්නේ අසත් රූපයත් කනත් සද්දයත් ඕවා ඇලුම් වලින් එකතු කරගෙන ඒක තුලින් ඊළඟට රැස් කරගන්න ටික එකතු කරගන්න ටික තමයි අන්තිමට එකතු වෙලා මේ මගේ රූප ගොඩයි මේ මගේ වේදනා ගොඩයි මේ මගේ සංඥා ගොඩයි මේ මගේ සංස්කාර කියලා කියන චේතනා ගොඩයි මේ මගේ විඥාන ගොඩයි හිතවිලි ගොඩයි කියලා ඒ විදිහට ඔන්න අපි මේ පුද්ගලයයි කියලා ධර්මයේ දක්වන්නේ පංච උපාදානස්කන්ධ පහයි ගොඩවල් පහයි මේක තමයි මේ අපි මම නාගය කියලා අල්ලගෙන ඉන්නේ බුද්ධ වචනයට අනුව. ඉතින් මේක මේක යථා තත්ත්වය අවබෝධ වෙන අවස්ථාවේ ක්‍රමක්‍රමයෙන් අර බන්ධනය අර දැඩි ගැම්ම ලිහිලා යනවා. ඒ ලිහිලා යන උපකාර වෙන්නේ අර මානසිකාරය යෝනිසෝ මානසිකාර කියන හරියාකාර මෙනෙහි කිරීම, නිසියාකාර මෙනෙහි කිරීම. දැන් අර අපිට හිතා ගන්න තියෙන්නේ දැන් අර මෙහෙණින් වහන්සේලා මේ වගේ යන්ත්‍ර නොතිබුණත් අර දේශනාව පළවෙනි දවසේ ඇහුවට පස්සේ හොඳට හිතට වැටුණා. බොහොම සතුටු වුණා. නමුත් මාර්ගඵල අවබෝධයක් ආවේ නැහැ. මේ පැය 24 තුල සමහර විට ඒක භාවනා මානසිකාරයෙන් නගලා තව තවත් ඒක ප්‍රබෝධ කරගන්න ඇති. ඔන්න ඒකයි බුදුරජාන් වහන්සේ කිව්වේ. දෙවෙනි සැරට සාමාන්‍යයෙන් අපි හිතනකොට එකම දේශනාව අහන්න එපා වෙනුනේ. ඕක අර ඊයේ කියාපු එක නේද කියලා අපි නැගිටලත් යන්න ඉඩ තිබුණා. නමුත් අර මෙහෙණින් වහන්සේලා බොහොම ගෞරවයෙන් ඒ දේශනාවේ අඩුවක් නැතුව ඒ උපමා සහිතම හුම්කන් දුන්නේ මොකද? නිකන් නෙවෙයි භාවනා මානසිකාරයෙන්. අන්නේ විදිහට මේ පින්නතුනත් ඒකිනුත් යම් පාඩමක් ඉගෙන ගන්න ඕනේ මේ අතුරු කතාවෙනුත්. මන ඇසිය යුතු ආකාරයේ අසන්න තියෙන එකයි. මේවා ධර්මයට නිග්‍රහ කරන්නත් නරකයි මේ හැමදාම කියන එකේ කියලා. අනිත් පැත්තෙන් ඒක ඒ හැමදාම කියන එක තුලින් තමයි යමක් ගැඹුරින් දකිනවනම් ඒකේ අලුත් අර්ථයක් දකිනවනම් අන්න ඒකෙන් ප්‍රයෝජනෙ ගත්තා වෙනවා. ඒක කරන්න පුළුවන් වෙන්නේ හරියාකාර නුවණ යොදලා සිහිය යොදලා ධර්මයේ ඇසිය යුතු ආකාරයට අර අපි නිතර මතක් කරන්නේ සම්බචේතසෝ සමන්නාහාරිත්වා. ඒ කියන්නේ නියම ආකාරයෙන් ධර්මයේ ආසනම කියලා කියන්නේ. අට්ඨිකත්වා මානසිකත්වා සබ්බචේතසෝ සමන්නාහාරිත්වා ඕහිත සෝතෝ ධම්මං සුණාති කියලා අතීතයේ ආර්ය ශ්‍රාවකීන් වහන්සේලා ධර්මයේ ඇසු හැටි දක්වනවා. අට්ඨිකත්වා මානසිකත්වා කියලා කියන්නේ මට මේන් වැඩක් ඇත. මේන් ප්‍රයෝජනයක් ඇත වැඩක් ඇත කියලා කියන්නේ මේක අහගෙන කියලා විභාගෙට ලියලා උපාසනය කෙනෙක් නෙවෙයි. නිවන් දකින්න මගේ නිවනට මගේ දියුණුවට මගේ හිත දියුණු කර ගැනීමට මේකෙන් වැඩක් ඇත. අට්ටිකත්වා, මානසිකත්වා කියලා කියන්නේ පදයෙන් පදයට මෙනෙහි කරමින් මම ඔක මේ වෙලාවේ හම්බුනේ නැතුවත් කදිමට ඔය යන්ත්‍රගත වෙලා තියෙන්නේ. ඒක මට ඕන වෙලාවක අහන්න බැරිද? කියලා ඒ විදිහට හිතාගෙන නෙවෙයි. මානසිකත්වා, ඒ වචනයක් වචනයක් පාසා මෙනෙහි කරමින් හොඳට නුවණින් අහනවා. ඕහිතසෝදෝ කන්නමාගෙන භාගයක් මෙතන වෙන තැනක හිත නෙවෙයි. ඒක එතන කන්නමා කියලා කියන්නේ සම්පූර්ණ අවධානය ඇතිව. සම්පූර්ණයෙන්ම හිත යොමු කරගෙන අන්න එතකොට තමයි මේ අර කියාපු විදිහේ භාවනාමය වෙනසක් කෙනෙකු තුල සිදුවෙන්නේ. ඒ අතීතයේකින් වැඩගත්තු නිසා තමයි බුදුරජාණන් වහන්සේ අර නන්දක ස්වාමීන් වහන්සේ නැවතත් දේශනා කරන්න කිව්වේ. එතකොට ඒ වෙනස අපිට පේනවා අර තුදුස්වක් පෝයේ තත්වයෙන් ඊළඟට පසළොස්වක් පෝය වගේ පිරුණු හඳ වගේ අර ඒ වික්ෂුණීන් වහන්සේලා මාර්ගඵල අවබෝධය කළා. ඉතින් මේ ඔක්කොම අපි කතන්දරේ කිව්වේ ඔන්න ප්‍රධාන වශයෙන් මේ අපි ලෝකය ගැන හිතනකොට අපි නොයෙකුත් මේ ලෝකය කියලා කියනකොට අර මේ කාලයේ භෞතිකවාදීන් කියන ලෝකය අපෙන් බැහැර දෙයක් හැටියට අපි හිතන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ ලෝකය හඳුන්වලා දුන්නේ ලෝකය කියන්නේම දුකයි. දුක කියන්නේ ලෝකයයි. ලෝකයයි දුකයි කියන එක පියම්පත් දෙකක් වගේ කිනකට සම්බන්ධ එකකිනකට වැහෙන හැටියටත් බුදුරජාණන් වහන්සේ හඳුන්වලා දීලා තියෙනවා. දුක්ඛේ ලෝකෝ ලෝකෝ පතිට්ඨිතෝ ලෝකෝ දුක්ඛේ පතිට්ඨිතං ලෝක දුක්ඛේ පතිට්ඨිතං කියලා. ඒ කියන්නේ ලෝකය දුකෙහි පීඩලා තියෙනවා දුක ලෝකෙහි පීඩලා තියෙනවා පියම්පත් දෙකක් වගේ. මොකද බුදුරජාණන් වහන්සේම වදාළේ මේ අපි ලෝකය කියලා අල්ලගන්නේ අන්න අර ආයතන හයෙන් ලැබෙන දැනුම් ටික නේද? ඊට පිටින් මොකක්වත් නෑ නේද? ඇසෙන් දකින දේ, කනෙන් අහන දේ, ඒ විදිහට හිතලා අන්තිමට තියෙන්නේ. මනසට වැටහෙන දේ, හිතට වැටහෙන දේ. ඒකට තමයි හුඟාක්ම එකතු වෙන්නේ. අර පහෙන් එකතු කරගත්තු දේවල් ගිහිල්ලා අන්තිමට හිතරනේ වැටෙන්නේ. ඒ හිතේ එකතු වෙච්ච ටික තමයි අපි මේ ලෝකය කියලා කියන්නේ. අන්න ආවලා ආවලා මේ විදිහට මේ මේ දේවල් සිදු වුණා කියලා ආලෝකය දැන් ওই ගෝලීකරණය කියලා එකක් කියන්නේ. ওই ගෝලය පිට තියෙන එකක් හැටියට හිතන්නේ. මේ ගෝලය මෙතනයි තියෙන්නේ. අපේ මේ ගෝලය ඉන්න එක දන්නේ නැති නිසා මේ මේ පටලැවිලි වෙලා තියෙන්නේ. ඒකට ලෝක මේ ගෝලීකරණය ඇත්ත වශයෙන් මෙතනමයි තියෙන්නේ. අර සලායතන තුල ඒක බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරේ චසු ලෝකෝ සමුප්පන්නෝ ලෝකේ උපන් හටගත්තේ මේ හයේ. හය කියලා කිව්වේ ඇසත් රූපයක් කියන දෙකම එකතු කරලා ඇතැම් විට හයක් හැටියට දක්වනවා. 12 12 කියලා අපි ගන්න යන්න අර ආධ්‍යාත්මික බාහිර කියලා වෙන් කරලා ගත්තාම. එහෙම ගත්තොත් ආයතන 12යි. නමුත් මේ දෙක සම්බන්ධ වුණු තැන, ඒකන කියන්නේ ස්පර්ශ ආයතන කියලා කියනවා. මේ දෙක එකතු වෙලා ස්පර්ශ වුණාම ඒක හයක් හැටියට ගණන් ගන්න පුළුවන්. එතකොට එතෙන්දී චක්කු සම්පස්ස ආයතන කියලා කියනවා. සෝත සම්පස්ස ආයතන. ඇස පිළිබඳ ස්පර්ශය ඒකනම ආයතනයක්. කන පිළිබඳ ස්පර්ශය වෙනම ආයතනයක්. එහෙම ගත්තම හයයි. එතකොට ඔන්නා හය තුලයි ලෝකයේ උපදිලා තින්නේ චතු ලෝකෝ සමුප්පන්නෝ. චසු කුබ්බති සන්තවං මේ හයත් එක්කමයි මේ ඔක්කොම සම්බන්ධීකරණවල් කරන්නේ. මේ හය තුලයි ඔක්කොම සම්බන්ධීකරණ තියෙන. දැන් මේ කාලේ නිකුත් උපකරණ තියෙනවා ලෝකෙත් එක්ක සම්බන්ධ වෙන. මේ ඔක්කොම උපකරණ නිකන් කියන්නේ වනේ මේ අපේ කනට තියලා, ඇහැට තියලා, ඒ විදිහට ඒවා ආශ්‍රයනුයි අපි මේ ඔක්කොම ලබන්නේ. එතකොට මේ බාහිර උපකරණ අපි කිට්ටු කරගන්නවා මේ ආයතන හයට. තවමත් කියන්නේ ආයතන හය පිළිබඳ කාර්යයක් බව අපි මතක් කරගන්න ඕන. ඒකයි අර ලෝකයේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශය. ඒක අදත් සත්‍යයි. චසුකුබ්බති සන්තවං සීලුම සන්තමයන් සන්තමයන් කියලා කියන්නේ ඇසුරු කිරීම, සම්බන්ධීකරණ ආදී ඔය දැන් අලුත් වචන තියෙන්නේ. ඔක්කොම කරන්නේ මේ හය තුල. ඊළඟට ඡන්න මේව උපාදාය චසු ලෝකෝ විහඤ්ඤති. මේ හයම අල්ලගෙන මුළු ලෝකයම හයෙහිම දුකටපත් වෙනවා, වෙහෙසටපත් වෙනවා කියලා බුද්ධ වචනයයි. ඒකයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරේ ලෝකය කියන්නේ ලෝකය සමානයි දුකට. දුක සමානයි ලෝකයට. එතකොට අන්නේ සලායතන ආශ්‍රයෙන් අපි ගන්න මේ ලෝක සංඥාව තුළම තමයි දුක තියෙන්නේ. අපි සැප කියලා වෙන් කරගත්තත් අත වශයෙන් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ එකයි නියම ආර්ය ශ්‍රාවකයා සැපය දුකක් හැටියට දුක උලක් හැටියට දකින්න ඕන. වෙන එකක් තබා අදුක්කම සුඛ කියලා නොදුක් නොසුව වේදනාව ශාන්ත නමුත් ඒකත් අනිත්‍යයි. අන්න එතකොට ඒ තුලින් අපට පෙන්වන්න කරන්නේ මේ හැම එකකම අනිත්‍ය ස්වභාවය. මේ අවබෝධය තුලින් අපි උත්සාහවත් වෙන්න ඕන අපේ මේ ගැඹුරු ප්‍රාර්ථනාව මේ සංසාරයෙන් මිදීම නම් ඔන්න ඔය විදිහේ යම්කිසි කර්මස්ථානයක් ඇසුරු කරගෙන අපි භාවනා කළා ඉක්මනින්ම අර කියාපු ආර්ය ප්‍රඥාව මතු කරගෙන සෝවාන් සකදාගාමි අනාගාමි අර්ථ කියන මාර්ගවල ප්‍රතිවේදය තුලින් මේ ජාති ජරා ව්‍යාධි මරණ ආදී සංසාර දුකින් එතර වීමට මේ අද මේ පැවැත්වූ දේශනාත්මය පින්නන තුට උපනිශ්‍රය උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ විදිහේ ධර්ම දේශනාමය ධර්ම ශ්‍රවණමය කුසලයක් අගන්වීමට අවිචේසිත අගනිතා දක්වා යම් කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් මේ ඒ අනුමෝදන් වීම තුලින් ඒ කුසලය එය උපකාර කරගෙන ඒ අයගේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් මමා මහ නිවන් සාක්ෂාත් කරගෙන යන්නට දෙක උපකාර වේවා කියලා දෙමුදී. ittavata cham hi sampratam sampratam sabbe deva manidantu sabba sampatti siddhya sabbe deva ditva uccantu amatam padam ආකාශට්ඨා චුම්මට්ඨා දීවානාගාමහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා චුම්මට්ඨා දීවානාගාමහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා චුම්මට්ඨා දීවානාගාමහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං දුක්ඛපත්තා ජනි දුක්ඛා භයපත්තා ජනි භයා සෝකපත්තා ජනි සෝකා හොන්තු සබ්බේ විපානිනෝ දුක්ඛපත්තා ජනි දුක්ඛා භයපත්තා ජනි භයා සෝකපත්තා ජනි සෝකා හොන්තු සබ්බේ විපානිනෝ දුක්ඛපත්තා ජනි දුක්ඛා භයපත්තා ජනි භයා සෝකපත්තා ජනි සෝකා හොන්තු සබ්බේ විපානිනෝ මිනා පුඤ්ඤ කම්මේ මාමේ සමාදමෝතු යාව නිබාන් පත්තියා විනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාදමෝ සතං සමාදමෝතු යාව නිබාන් පත්තියා විනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාදමෝ සතං සමාදමෝතු යාව නිබාන් පත්තියා අද්දීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සබ්බ බුද්ධාං භාවේන සදා සොත්තිනෝ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සම්බ ධම්මානුභාවේන සදා සොත්ති ගමන්තු දේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ සංඝාං භාවේන සදා සුත්ති බවන්තු තේ විවාදින සීලිස්සේ නිච්ඡං වද්ධාතු චායිනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti නිවෙච්ච අතෝ නිබ්බාන සම්පatti නාමතේ සම්ජතුනා පින්වත්නි ඔබ සවන් දුන් මෙම දේශනය පිරිසුදු ධර්ම දානයක් වශයෙන්ම අප ඉදිරිපත් කරන බැවින් ඒ කිසිවක් කිසිදු අයුරකින් මුදලට විකිණීම සපුරා තහනම් බව කරුණාවෙන් සලකන්න